ධර්මානුශාසනාව අද උදෑසන මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා වැඩම කළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ කූරටියාව මීගලෑව ශ්‍රී සම්බෝධි ආරණ්‍ය සේනාසනයේ අනුශාසක විනයහා අභිධර්මාචාර්ය පූජනීය මොන්නෑ කුලමේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ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 කිස්මින්නුකෝ භික්කවේ සති කිං උපාදාය කිං අබිනිවිස එවං දිත්‍ති uppajjati සච්චිමේ කායා අකටා අකට විදා අනිම්මිතා අනිම්මාතා වංජා කුඨාඨා ඒසිකට්ඨා ඉත්තිතා තේන ඉංඡන්තින විපරිණමන්ති න අඤ්ඤමඤ්ඤං ව්‍යාබාදෙන්ති නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛ දුක්ඛාය වාති සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්නතුනි ලෝතර අද දවසේ පින්නතුනි මේ උතුම් ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්ට යෙදුනේ සංයුක්ත නිකායේ තුන්වෙනි පොත් වහන්සේගේ සෝතාපට්ටි වර්ගයේ ditthi සංයුක්තයේ එන මහා ditthi සූත්‍රය. පින්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනකොට ලෝක සත්වයා දෘෂ්ටි කාන්තාරයක අතරමං වෙලා හිටියේ. ලෝක සත්වයා නානා ප්‍රකාර මිත්‍යා දෘෂ්ටි වැළඳගෙන ඒ දෘෂ්ටි අබිරමණය කරමින් ඒ දෘෂ්ටි වලට ග්‍රහණය වෙලා ඒ දෘෂ්ටි පතරෝපු ඇත්තන්ගේ ග්‍රහණයට හසු වෙලා අනාථ වෙලා සිටපු මොහොතක තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට පින්වත්නි මේ ලෝකේ දෘෂ්ටි 62ක් පමණ තිබුණාය කියලා බ්‍රහ්මජාල සූත්‍රය පිළිබඳව ගවේෂණයක් කරනකොට පින්වත් ඕනෑම කෙනෙකුට දැනගන්න පුළුවන්. ඒක නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිස්මින්නකෝ භික්ඛවේ සතිකින් උපාදායකින් අබිනිවිස්ස ඒවන් දිච්චී උප්පජ්ජති. මහණෙනි කුමක් ඇතිකල්හි කුමක් හේතු කරගෙන මෙවැනි දෘෂ්ටියක් සත්වයෝ තුල උපදීද සත්‍තිමේ කායා අකටා අකට විදා අනිම්මිතා අනිම්මාතා වංජා කූටට්ඨා ඒතිකට්ඨා ඉත්‍තිතා ආදී වශයෙන් සඳහන් කළේ පින්නතුනි මේ සත්කාය සමූහයක් පවතිනවා කිසිවෙක් විසින් නොකරපු ඒ වගේම කිසිවෙක් නොකල විධාන ඇති ඒ වගේම නිර්මාණය නොකරපු 이르දි බලයෙන්වත් මවාපු නැති ඒ වගේම වඳ වූ ඒ කියන්නේ යම්කිසි වක් උපදවන්නේ නැති ඒ වගේම ස්ථිර වූ පර්වත කූටයක්සේ ස්ථිර වූ ඉන්ද්‍රකීලයක්සේ ස්ථිර වූ මේ සත්කාය සමූහයක් තියෙනවා. තේනන ඉඤ්ඤන්ති න විපරිණමන්ති නාඤ්ඤමඤ්ඤම් භ්‍යාබාදෙන්ති ආදී වශයෙන් සඳහන් කළේ මේ සත්කාය සමූහය පින්නතුනි ඔවුනොවුන්ට බාධාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම විපරිණාමයකට වෙනස් වීමකට භාජනය වෙන්නේත් නැහැ. ඒ වගේම ඕනොවුන්ට සුව පිනිස දුක් පිනිස සුව දුක් පිනිස පවතින්නේ නැහැ මේ දෘෂ්ටියේ ස්වභාවයේ පින්නතුනි. ඉතින් කවරක්ද ඒ සත්කාය සමූහය මෙවැනි දෘෂ්ටියකට හේතු වෙන සත්කාය සමූහය කවරක්ද? පඨවි, ආපෝ, වායෝ, තේජෝ ඒ වගේම සුඛ දුක්ඛ ජීව කියන මෙන්න මේ සත්කාය සමූහය. දැන් බලන්න පින්නතුනි මේ ඒ කාලේ තිබුණු දෘෂ්ටියක මහත. ඉතින් මේ දෘෂ්ටිය වැළඳගත් ඇත්තෝ කියන්ට පටන් ගත්තේ මෙන්න මෙහෙම සත්කාය සමූහයක් තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, සුඛ, දුක්ඛ, ජීවය කියන මෙන්න මේ සත්කාය සමූහයක් තියෙනවා. මේ සත්කාය සමූහය ස්ථිරව පවතින්නේ ඉතින් විපරිණාමයකටපත් වෙන්නේ නැහැ. ඔවුනොවුන්ට බාධාවක් වෙන්නේ නැහැ. ඒ වගේම සුව පිණිසවත් දුක් පිණිසවත් සැප දුක් පිණිසවත් හේතු වෙන්නේ නැහැ. ආදී වශයෙන් මේ තිබුණු දෘෂ්ටියක් ඉන්නතුනි. ඉතින් සඳහන් කරනවා මේ දෘෂ්ටිය අරගත් ඇත්තෝ ග්‍රහණය කරගත් ඇත්තෝ කියන්ට පටන් ගත්තා සත්වයාට කල්ප 84 ලක්ෂයක් කිසිම ප්‍රශ්නයක් නැතුව ප්‍රමුඛ යෝනි 14 ලක්ෂයක් එවැගේම යෝනි 6600ක් කර්ම 500ක් පූර්ණ වශයෙන් අර්ධ වශයෙන් කර්ම පවතිනවා පටිපදා 62ක් තියෙනවා ඒ වගේම අතුරු කල්ප 62ක් තියෙනවා. අහිජාති 6ක් තියෙනවා. පුරුෂ භූමි 8ක් තියෙනවා. ආජීව වෘත්ති, ඒ වගේම පරිබ්‍රාජක පැවිදි, ඒ වගේම නාග උප්පත්ති, නිරයන් තියෙනවා 136ක්. ඒ වගේම සංඤී ගර්භ, අසංඤී ගර්භ, දේව, මනුස්ස, පිසාච ඔය විදිහට පින්නතුණී මේගොල්ලෝ මේ දෘෂ්ටිය ග්‍රහණය කරපු ඇත්තෝ මෙන්න මේ විදියට සත්වයා ස්ථිරව පවතින මෙන්න මේ කල්ප ලක්ෂ 84ක් අනිවාර්යයෙන් සත්වයා ඉපදි ඉපදි මෙරි මෙරි යනවා. ඉතින් බාලයෝත් පඬිතයෝත් මේ කල්ප ලක්ෂ 84 ඉපදිලා යනවා. ඒක නිසා යම්කිසි කෙනෙක් සතක් අරගෙන ඒ කියන්නේ පිහියක් අරගෙන හිස විවර වෙන්න හිස් මුදුනට ඇන්නත් විවර කළත් ප්‍රාණඝාතයක් වෙන්නේ නැහැ ජීවිතයෙන් තොර කිරීමක් වෙන්නේ නැහැ මේක අර සත්කාය සමූහය අතරින් අර සැත ගමන් කිරීමක් පමණයි සිද්ධ වෙන්නේ. බලන්ත පින්නතුනි මේ දෘෂ්ටියට හසු වෙච්චි සත්වයන්ට කොච්චර අසරණයිද? ඉතින් මේ මහා දිට්ඨි සූත්‍රයේ සඳහන් දෘෂ්ටිය අනුසාරයෙන් වර්තමාන කාලයේ උනත් නානා ප්‍රභේද තියෙන දෘෂ්ටි අනුගමනය කරන ඇත්තෝ අපිට මුණ ගැහෙනවා දැක ගන්නට තිබෙනවා එතෙන් පින්නතුනි මේ දෘෂ්ටියට අහුවෙච්ච ඇත්තෝ කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කෙනා හිතනවා මම සීලයෙන් ඒ වගේම වෘතයෙන් ඒ වගේම තපසින් බඹසරින් මුහු කරපු නැති නැත්නම් මෝරපු නැති කර්ම මුහු කරනවාය. ඒ වගේම මුහු කරපු කර්ම විඳ විඳ කෙලවර කරනවාය කියලා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. සිල් රැකලා කුසල කර්ම සිද්ධ කරනවාය, ඒ වගේම දුස්සීලව කටයුතු කරලා අකුසල කර්ම සිද්ධ කරනවාය. ඒ කර්ම වලින් මුහු කිරීමෙන් විපාකයක් ලැබෙනවාය කියන මෙන්න මේ පින්නතුණි දෘෂ්ටිය ග්‍රහණය කරපු කෙනා විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම තමයි මේකෙනා අර කියපු මුලින් කියපු විදියට හරියට ඩ්‍රෝනියකින් නැත්නම් නැලියකින් මනිනවා වගේ අර කාලය නිර්ණයකට එනවා. කාලය මනිනවා. පින්නතුනි කල්පනා කරනවා මේ සංසාරේ පිරිහීමක්වත් නැත්නම් සසර වැඩිවීමක්වත් කියලා එකක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්නතුනි අනුමතග්ග සංයුක්තේ අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති. අවිජ්ජා නීවරණානම් තණ්හා සංයෝජනානම් සන්ධාවතං සංතරතං ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිගන්න කෙනා බුද්ධ දේශනාව පිළිගන්න කෙනා පින්නතුනි අනවරාග්‍ර සංසාරේ කෙලවරක් නැතුව මේ සත්‍යෝ ඉපදී ඉපදී මෙරි මෙරි යනවා යම් ස්ථිරව පවතින කල්ප ලක්ෂ 84ක් කියලා එකක් විශ්වාස කරන්නේ නැහැ. නමුත් මේ දෘෂ්ටියට අහුවෙච්ච කෙනා පින්වතුනි කල්පනා කරනවා සංසාරේ ගත කරන්න තියෙන මහා කල්ප 84 ලක්ෂයයි. ඉතින් බාල පණ්ඩිත ભેදයක් නැතුව හරියට අර නූල් බෝලයක් දිගහැරපුවාම පින්වතුනි උස් තැනක ඉඳලා ඒ නූල් හුය එහෙම නැත්නම් නූල් බෝලය දිග තියනකම් විතරක් නූල ලෙහි ලෙහි ලෙහි ලෙහි යනවා. ඉතින් අර නූලේ තියෙන දිග අහවර වුණාට පස්සේ අර නූල් බෝලේ ඉවරුණාට පස්සේ එතනින් එහාට දිගෑරෙන්න දෙයක් නැහැ. ආන් වගේ මේ දෘෂ්ටිය පිළිගන්න ඇත්තොත් මේ සංසාරේ කල්ප 84 ලක්ෂයක් ගියපුවාම බාල පඬිත හැමදෙනාගේම සතර අවසන් වෙනවා කියලා විශ්වාස කරනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ විදිහේ දෘෂ්ටියක් උපදින්නේ රූපය මුල් කරගෙන රූපය ඇති කලහි කෙනෙකුට මෙන්න මේ විදිහේ දෘෂ්ටියක් උපදිනවා අර මුලින් කියපු විදිහට පින්නතුනි කවුරුවත් හදපු නැති දෙයක් ඒ වගේම මවපු නැති දෙයක් 이르දි බලයෙන්වත් මවපු නැති දෙයක් ඒ වගේම ස්ථිරව පවතින ඉන්ද්‍රකීලයක් වගේ ස්ථිරව පවතින ඔවුනොවුන්ට බාධාවක් නැති සුවදුක් පිණිස පවතිනවා කියන මේ සත්කාය සමූහය කියන මේ දෘෂ්ටිය උපදින්නේ රූපය ඇතිකල්ලි රූපය ඇතිකල්ලි ඒ වගේම පින්නතුනි වේදනාව ඇතිකල්ලි මෙවැනි දෘෂ්ටියක් කෙනෙකුට උපදින්න පුළුවන් ඒ වගේම සංඥාව ඇති කල්හි කෙනෙකුට මෙවන් දෘෂ්ටියක් උපදින්න පුළුවන්. ඒ වගේම සංස්කාර ඇති කල්හි මෙවැනි දෘෂ්ටියක් කෙනෙකුට උපදින්න පුළුවන්. ඒ වගේම විඥාණය ඇති කල්හි මෙවැනි දෘෂ්ටියක් කෙනෙකුට උපදින්න පුළුවන්. එහෙමනම් මෙන්න මේ පංච උපාදානස්කන්ධය මුල් කරගෙන තමයි සත්වයන්ට පින්වතුනි මේ දෘෂ්ටීන් හටගන්ට මනස සකස් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පින්නතුනි වදාරනවා මහණෙනි මේ පංචස්කන්ධය නিত্যද අනිත්‍යද රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මෙන්න මේ පංචස්කන්ධය නিত্যද අනිත්‍යද ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා අනිත්‍යයි ස්වාමීනි එහෙමනම් රූපය අනිත්‍ය නම් ඒ රූපය අනිත්‍ය දෙයින් සැපක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? පින්නතුනි මේ ස්කන්ධ පංචකය අර මාර යා මාර දිව්‍ය පුත්‍රයා එක වෙලාවක වජිරා භික්ෂුණිය වෙත පැමිණිලා ඒ වෙලාවේ ඒ කරපු ප්‍රකාශයට ප්‍රශ්නයට වජිරා භික්ෂුණිය පිළිතුරු දෙනවා යථාපි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ इति එවං කන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති වාහනයක් ගත්තහම පින්නතනි මෙන්න මේ වාහනේ নানা ප්‍රකාර කොටස් එකතු වෙලා තමයි ක්‍රියාත්මක කරන්න පුළුවන් ගමනක් යන්න පුළුවන් විදිහට සකස් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම එහි රෝධ තියෙන්න ඕනි. ඒ වගේම ඒ වාහනේ පින්නතුණි එන්ජින් එකක් තියෙන්න ඕනි. ඒ වගේම ඒ රඳවන උපකරණ තියෙන්න ඕනි. ඒ වගේම වාහනේ එහා මෙහා කරන්ට හැකි ආකාරයෙන් පින්නතුණි සුඛාණමක් තියෙන්න ඕනි. මෙන්න මේ විදිහට පින්නතුනි කොටස් අංගෝපාංග එකතු වෙච්චාම ඒකට කියනවා වාහනය කියලා. රෝද දෙකට විතරක් වාහනය කියලා කියන්නේ නැහැ. එන්ජින් එකට විතරක් වාහනය කියලා කියන්නේ නැහැ. ඒ වගේම මේ බාහිර කොටස් වලට විතරක් වාහනය කියලා කියන්නේ නැහැ. ඒ ඒ කොටස් වලට වාහනය කියලා කියන්නේ පින්නොත්නි ඒ කොටස් සියල්ල එකතු වුණාට පස්සේ. ආන්න එතකොට ඒවං කන්දේසු තන්තේසු ඒ වගේම තමයි මෙන්න මේ ස්කන්ධ පහ එකතු වීමෙන් හෝති සත්තෝති සම්මුති සත්වයා කියන සම්මුතියට දැස ගන්නවා පින්නතුනි. එතකොට මේ ස්කන්ධ පංචකය යම් කෙනෙකුට ලැබීම නිසා ආන්නේ ස්කන්ධ පංචකය පිළිබඳව අවබෝධය සකස් නොවන සත්වයා මේ ස්කන්ධ පංචකය ග්‍රහණය කරනවා මම මගේ මගේ ආත්මය හැටියට මේ ස්කන්ධ පංචකය ග්‍රහණය කර ගන්නකොට සත්වයා පින්නතුනි මම මගේ මගේ ආත්මය හැටියට ආන්න එතකොට තණ්හා දිත්‍ති මාන මේ වගේ බැඳෙනකොට පින්නතුනි ඒකට කියනවා උපාදාන ස්කන්ධ පංචකයක් කියලා කියනවා එහෙමනම් පින්නතුනි මෙන්න මේ උපාදාන ස්කන්ධ පංචකය හේතු කරගෙන සත්වයෝ එහි දැස ගැනීම නිසා নানা ප්‍රකාර ජීවිත ලබමින් සංසාර ගමනේ යෙදෙනවා. ඉතින් මේ සංසාර ගමනේ යෙදෙන සත්වයන්ට මේ ස්කන්ධ පංචකේ යථා ස්වභාවය යම් දවසක වැටහීමක් අවබෝධයක් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් සිද්ධ වෙනවද ආන්න එදාට සත්වයෝ මේ සංසාර ගමන නිමා කර ගන්නවා පින්නතුනි. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා මහණෙනි මේ සංස්කාර එහෙම නැත්නම් මේ රූපය නিত্যද අනිත්‍යද ස්වාමින් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි අනිත්‍යයි ඒ වගේම පින්නතුනි වේදනාව නිත්‍යද අනිත්‍යද අනිත්‍ය වූ ධර්මයක් ඒ වගේම සංඥාව නිත්‍යද අනිත්‍යද සංඥාව අනිත්‍ය වූ ධර්මයක් ඒ වගේම තමයි සංස්කාර අනිත්‍ය වූ ධර්මයක් ඒ වගේම විඥාණය එහෙමත් නැත්නම් මේ සිත අනිත්‍ය වූ ධර්මයක් පින්නතුනි හීනිමානි භික්ඛවේ සංකතස්ස සංකත ලක්ෂණානි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති මහණෙනි ප්‍රකට වෙනවා එහෙමනම් මේ උපාදයට එහෙම නැත්නම් ඉපදීමත් බිඳීමත් අතර පින්නතුණි ඉපදිලා බිඳිලා යන්ට යම් කාලයක් ගත වෙනවද ආන්න ඒකට තමයි කිව්වේ පින්නතුණි හිතස්ස අඤ්‍යතත්තම් පඤ්ඤායති කියලා තියනවා තියනවා කියලා කිව්වේ ආන්න ඒ ඉපදිලා බිඳිලා යන්ට ගත වෙන කාලයට සාමාන්‍යයෙන් පින්නතුනි රූපයක් මේ සිත කියන ධර්මතාවය දැන් අපි ඒ කියපු පංච උපාදානස්කන්ධ ධර්මතාවල වේදනා සංඥා සංකාර කියන මෙන්න මේ ධර්මතා පින්නතුනේ චෛතසික ධර්මතා වේදනා කියලා කියන්නේ චෛතසික 52 අතුරින් චෛතසිකයක්. ඒ වගේම සංඥා කියලා කියන්නේ පින්නතුනි අර කියපු ඒ චෛතසික 52 අතරින් චෛතසිකයක්. එතකොට ඉතිරි චෛතසික 50ට තමයි කිව්වේ පින්නතුනි සංස්කාර ස්කන්ධය කියලා පරමාර්ථ වශයෙන්. එහෙමනම් ඒකුප්පාදා නිරෝධාච ඒකාලම්බන වස්තුකා චේතෝ යුත්තා දිපඤ්ඤාස ධම්මා චේතසිකා මතා. අර විඥානස්කන්ධය එහෙම නැත්නම් මේ සිත එක්ක මේ කියපු චෛසික ධර්මතා එකටම උපදිනවා. ඒ වගේම ඒක නිරෝධා විඥාණයෙන් නිරුද්ධ වෙලා යනකොට මේ චෛසික ධර්ම ටිකත් නිරුද්ධ වෙලා යනවා. ඒ සිතේ හට ගන්න. ඒ වගේම තමයි පින්නතුණි ඒක වස්තුක වස්තු හයක් තියෙනවා චක්කු වස්තුව සෝත වස්තුව ආන්නේ ආදී වශයෙන් චක්කු සෝත ගාන ජීවා කාය මන ආදී වශයෙන් මෙන්න මේ වස්තු හයේ තමයි පින්නතුනි එහෙමනම් සිත හටගන්නේ ඒ වස්තුව ඇසුරු කරගෙන හටගන්න සිත තුලම තමයි මේ චෛතසික ධර්මතා ටිකක් හටගන්නේ. ඒ වගේම තමයි ඒකාලම්බන සිත යම් අරමුණක් අරගන්නවද සිත පින්නතුනි අරමුණු ගැනීම වශයෙන් එකක් කියලා කියනවා ආරම්මන විජානන ලක්ෂණං චිත්තං සිතට කරන්න පුළුවන් අරමුණු ගැනීම පමණයි ඒ අරමුණේ ආකාරය විමසීම සිද්ධ කරන්නේ අර කියපු චෛසික ධර්මතාව වලින් එතකොට සිත ගන්න අරමුණ චෛත්‍යික වලින් විශ්ලේෂණය කරලා දෙනකොට සත්වයා අන්න ඒ හරහා චිත්ත චෛත්‍යික උත්පාදනයෙන් පින්නතුණි කර්ම රැස් කිරීමක් සිද්ධ කරනවා. කාය කර්ම වශයෙන්, මනෝ කර්ම වශයෙන්, ඒ වගේම වචී කර්ම වශයෙන් කර්ම සකස් කිරීමක් සිද්ධ කරනවා. මෙන්න මේ කර්ම සකස් කිරීම නිසා ඊළඟට සත්වයාට ඒ සකස් කරන කර්ම වලට අනුරූපව භව ගමන සිද්ධ වෙනවා පින්නතුනි. එනාන ඒක නිසා එහෙමනම් මෙතනදී අනිත්‍යයි කියලා කිව්වේ පින්නතුනි අර ඒ සංස්කාර හේතුන්ගෙන් හටගන්න ලෝභ, දේශ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ කියන මෙන්න මේ හේතු හය මුල් කරගෙන යම් සංස්කාරයක් හටගත්තා නම් ආන්නේ සංස්කාරයේ අර ලක්ෂණ තුන ප්‍රකට වෙනවා. උපාද තితి භංග කියන මෙන්න මේ ලක්ෂණ තුන. ඒ කියන්නේ මේ සංස්කාරයක් පින්නතුණි වෙනස් වෙනවා කියන එකයි. ඉතින් සංස්කාරයක තිතියක් තියෙනවා කියලා අපි විශ්වාස කරාට එතන තියෙන්නේ පින්නතුණි සම්පූර්ණයෙන්ම වෙනස් වීමක්. වෙනස් වෙන්න ගත වෙන කාලය නිසා තමයි අපි ග්‍රහණය කරගන්නේ ඒක මෙපමණ කාලයක් තියනවා කියලා. වෙනතුනි සිතක උපාදිතති බංග කියන මෙන්න මේ સિદ્ધාන්තයේ සිද්ධ වෙන්න සෝපන කනෝ අච්චරා සංඝාත කනස්සච අක්ඛිනි මීලන අනේක කෝටි සත සහස්ස භාගෝ දක්ඛබ්බෝ කියලා කියනවා. ඒ කියන්නේ මේ සිතක් ඉපදිලා බිඳිලා යන්ට තප්පරයකින් කෝටි ලක්ෂයකින් වාරයක් එහෙමත් නැත්නම් ඇසිපියල් හෙළන වාරයකින් කෝටි ලක්ෂයකින් වාරයක් තමයි පින්නතුනි මෙන්න මේ සිතක් ඉපදිලා බිඳලා යන්න ගත වෙන්නේ ආන්න එවැනි ෂණයන් 17ක් පින්නතුනි ගත වෙනවා රූපේ එක වාරයක් ඉපදිලා බිඳලා යන්න ආන්න ඒක නිසා තමයි එහෙමනම් මෙන්න මේ රූපය සිත නිරන්තරයෙන් ඉපදීපදී බිඳනවා සිත ඉපදීපදී බිඳි බිඳි යනකොට දහස් වාරයකින් රූපේ බිඳලා යනවා මේ ක්‍රියාවලිය පින්නතුනි ප්‍රති මෞකුසේ ප්‍රතිසන්දිය ගත්ත දා ඉඳලාම යම් දවසක සුද්ධෝ අපේත විඥානෝ මේ විඥාණය මේ සිරුරෙන් පහ වෙලා යනවද ආන්න පහ වෙලා ගිහින් මහ පොළව මට ඇදගෙන වැටෙනවද ආන්න ඒ දවස දක්වාම මේ රූපේ ඉපදි ඉපදි බින්බිනී යාම සිද්ධ වෙනවා එතනින් පස්සේ පින්වතුනි විඥාණය පහ වෙලා ගියපුවාම නාම රූප ටික පහ වෙලා ගියපුවාම මේ රූප රූපයෙන් එතන ඉඳලා පින්වතුනි ඉතුරු වෙන ඒ උතුජ රූප සමූහය එහෙමත් නැත්නම් පින්නතුනි සුද්දාෂ්ටක සමූහය පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන මේ සුද්දාස්තක සමූහය මහ පොළොවට පස්වලා වෙනකම් පින්නොත් ඉපදි ඉපදි මිනි මිනි ඉපදි ඉපදි මිනි මිනි යනවා අතුරු දහන් වෙලාම යනවා සිනාන් ඒක නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ අනිත්‍ය ධර්මතාවය පවතිනවා නම් යද නිච්ඡං සං දුක්ඛං යමක් අනිත්‍යද ආන්න ඒක දුකයි ස්ථිරව පැවැත්මක් නැති නිසා ඒක පින්නතුනි දුකයි. ඉතින් වර්තමාන කාලයේ වෙනකොට මේ බුද්ධ ශාසනයත් පින්නතුනි දෘෂ්ටීන් අතර අතරමං කරන්නට හදනවා. ඒ වගේම নানা ප්‍රකාර දෘෂ්ටි බුද්ධ ශාසනය තුලින්ම පැන නගිමින් විවිධාකාර ඇත්තන් පතුරවා හරිනවා. ඉතින් එකක් තමයි පින්නතුනි දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න තියදුණු අනිච්ච කියන පදය මේ පදය තෝරනවා න ඉච්ඡ කියලා. එතකොට ඉච්ඡ කියන්නේ කැමැත්ත බව ඇත්ත. ඒ වුණාට පින්නතුනි බුද්ධ දේශනාවේ තියෙන්නේ අල්ප ප්‍රාණ චයනු දෙකක් අනිච්ච කියනකොට. ඉතින් න ඉච්ඡ කියලා ඒ කැමැති නැති බව කියලා මේක විකෘති භාවයකට පත් කරන්න හදනවා. නමුත් පින්නතුනි බුද්ධ දේශනාවේ තියෙන්නේ අල්ප ප්‍රාණ චයනු දෙකක්. ඒක නිසා මේ බුද්ධ දේශනාව අපට ලැබුණ නිසා තමයි පින්නතුනි ඒ බුද්ධ දේශනාව කෙනෙකුට විකෘති කරන්නට හරි හැකියාව ලැබුණේ. ඉතින් මෙහි වැරදි තිබුණා නම් පින්නතුනි මේ බුද්ධ දේශනාව ග්‍රන්ථාරූඪ කරනකොට මහරහතන් වහන්සේලා පින්නතුනි ඒ කියපු විදිහට ඒක සංග්‍රහ කරනවා. නමුත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් දඹදිව තලයේදී පින්වතුනි හටගත්ත ප්‍රථම ධර්ම සංගායනාවේදී සංග්‍රහිත වුණු තේරවාදී ත්‍රිපිටක ධර්මය තේරවාදී ධර්මය තමයි පින්වතුනි අද අපිට තේරවාදී මහාවිහාරීය භික්ෂූන් වහන්සේලාගෙන් උරුම වුණේ සිනාන්න ඒ නිසා ඒ තේරවාදී ත්‍රිපිටකයේ පින්නතුණි එක අකුරක් වෙනස් කරන්නට පුළුවන් සමතෙක් නැහැ. ඉතින් ඒක නිසා යම් යම් කාලවලට নানা ප්‍රකාර ඇත්තන් බිහි වෙනවා දෘෂ්ටි ග්‍රහණය කරගත්ත දැන් මේ පින්නතුන්ලා අහලා තියෙනවා ශාසන ඉතිහාසයේ පින්නතුනි මහතෙන් මහරජතුමාගේ කාලේ මහායානික භික්ෂූන් වහන්සේලා කෙනෙකුගේ භික්ෂූන් වහන්සේ නමකගේ වචනයට රජ්ජුරුවෝ යට වුණා මාතෙන් රජ්ජුරුවෝ එතෙන් ඒ රජතුමා අකුරු කරෙත් ඒ ස්වාමීන් වහන්සේ ගාව තමයි පුංචි කාලේ කියලා සඳහන් වෙනවා අන්තිමට අර ස්වාමීන් වහන්සේගේ වචනේ ගරු කරපු මාතෙන් රජ්ජුරුව මේ මිත්‍යා වචනේ ගරු කරපු මාතෙන් රජ්ජුරුව පින්නතුනි එදා රුවන්වැලි සෑය හාලා උඳු වැපුරුවාය කියලා සඳහන් වෙනවා. ලෝවා මහපාය එහෙම නැත්නම් මහාවිහාරය තුල තිබුණු පින්නතුණි සාර ගර්භ දේවල් වටිනා දේවල් ඒ වගේම භික්ෂු සංඝයා එලවලා දාලා රුහුණු පැත්තටම ඊට පස්සේ භික්ෂු සංඝයා පලා ගියා. හැබැයි ධර්මය සුරක්ෂිත කරගත්තා ඒ රුහුණට පලා ගියපු මහාවිහාරීය භික්ෂුන් වහන්සේලා පින්නතුණි මෙන්න මේ වගේ සාසනික ඛේද වාචකයන් ඒ කාලෙත් සිද්ධ වුණා. මේ කාලෙත් පින්නතුනි එවැනි ඛේද වාචකයන් මේ ශාසනයේ සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම පින්නතුනි ලංකාව කියලා කියන්නේ මහා පුදුමාකාර විශ්ව කේන්ද්‍රීය මධ්‍යස්ථානයක්. ඒකයි භාග්‍යවතුන් වහන්සේ මේ ශ්‍රී ලංකාව තුලට ලංකාවට තුන් වතාවක්ම වැඩම කරලා උන්වහන්සේගේ සිරිපා පහසින් පාරිශුද්ධත්වයට මේ ලංකා භූමිය පත් කළේ. ඉතින් ඒක නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දජග සූත්‍රයේ දේශනා කරනකොට දේශනා කරනවා භූත පුබ්බම් වික්ඛවේ දේවාසුර සංගාමෝ සමූපබ්බුල්ලෝ අහෝති ආදී වශයෙන් මහණෙනි දෙවියන් අසුරයන් අතර අතීතයේ යුද්ධයක් තිබුණා. ඉතින් ඒකෙන් පින්වත්නි දෙවියන් ජයග්‍රහණය කළ අසුරාසුර යුද්ධය කියන එක. ඉතින් নানা ප්‍රකාර අසුර බලවේග පින්වතුනි මේ බුද්ධ ශාසනය වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඒක ගිහි වශයෙන් ක්‍රියාත්මක වෙනවා, පැවිදි වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේම ඊට ප්‍රතිපක්ෂව සම්‍යදෘෂ්ටික දිව්‍ය ලෝකවලින් බ්‍රහ්ම ලෝකවලින් පින්වතුනි සම්‍යදෘෂ්ටික දෙවි දේවතාවරු ඇවිල්ලා ශාසනය සුරක්ෂිත කරගන්නට වෙහසක් ගන්නවා. ඉතින් සමහර වෙලාවට මේ පින්නතුන්ලා අහලා ඇති මිලින්ද නාගසේන ග්‍රන්ථයේ කියවලා ඇති පින්නතුනි ඉතින් මිලින්ද රජතුමා එදා පින්නතුනි ග්‍රීසිය ඇලෙක්සැන්ඩර් සැන්ඩ්‍රියාව ඒ ප්‍රදේශයේ පහළ වෙලා මේ රජතුමා මහරහතන් වහන්සේලාගෙන් පවා පින්නතුනි තර්ක විතර්ක ගොඩ නැගුවා. ඉතින් ඒක අතීත කතාව බොහොම දීර්ඝ කතාවක්. ඉතින් සමහර වෙලාවට මහරහතන් වහන්සේලා කල්පනා කළා මේ රජ්ජුරුව එක්ක වාද කරන එකේ තේරුමක් නැහැ. ඒක නිසා පින්වතුනි මේ බුද්ධ ශාසනයේ තියෙන ධර්මය මේ ධර්මස්කන්ධයේ යම් කෙනෙක් මම මේ ධර්මයේ වාද කරලා ජයග්‍රහණය කරලා අවබෝධ කරනවා කියනවා නම් පින්නතුනි ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ධර්මයේ ගැඹීරයි, නිපුණයි, අතර්කාවචරයි මේක තර්ක කරලා තේරුම් ගන්නට බෑ ඒක නිසා මේ ගැඹුරුයි පින්නතුනි බොහෝම ආන්නේ ගැඹුරු අතර්කාවචර ධර්මය තම තමන්ගේ ඥාණයෙන්ම දියුණු කරලා ගලපලා පින්නතුනි අවබෝධ කර ගන්න ඕනේ ඉතින් ආන්නේ ඒ නිසා පින්නතුනි අනවශ්‍ය තර්ක විතර්කවලට ගිහිල්ලා මේ ධර්මයේ තව තවත් ඒකෙන් වෙන්නේ පින්නතුනි අවුල් වෙන එක. ඉතින් එදා අර රජතුමා පින්නතුණි රහතන් වහන්සේලා එක පවා තර්ක කරලා රජුරුවන් එක්ක රහතන් වහන්සේලා තර්ක කරන්නට කියපු නැති නිසා රජුරුව හිතුවා එනම් මේ මා කියන දේවල් තමයි හරි. ඉතින් බ්‍රහ්ම ලෝකේ නාගසේන ස්වාමින් වහන්සේ වෙනකොට බ්‍රහ්ම රාජයේක වැඩ හිටියේ ලංකා පින්නතුනි ඒ ප්‍රදේශයට ඇවිල්ලා ඒ ප්‍රදේශයේ පහළ වෙලා මහරහත් භාවයට පත් වෙලා අර මිලින්ද රජුරුවන්ගේ ඒ සියලුම ප්‍රශ්න ගැටලු निराකරණය කරලා විසඳලා උපමා සහිතව ධම් දේශනා කරලා පර මතවාදයන් ඛණ්ඩනය කරන්ට යෙදුනා. ඉතින් ඒක නිසා පින්නතුනි එදා මිලින්ද රජුරුවොත් මේ බුද්ධ ශාසනයේ මහා ප්‍රසාදයට පත් වුණා. ඒ වගේම මේ බුද්ධ ශාසනය හේතු කරගෙන මහා ලාභයක් ලබා ගත්තා. ආන්න ඒක නිසා පින්නතුනි මේ ධර්මතා පිළිබඳව අපි අනවශ්‍ය තර්ක විතර්ක ගොඩනගන්නට එහෙම නැත්නම් මේ ධර්මයේ වචන වෙනස් කරමින් විකෘති කරමින් එහි වටහා ගන්නට උත්සාහවන්ත වුණොත් වෙන්නේ අර දෘෂ්ටිකාන්තාරයක අතරමං වෙලා නිරේටම ඇදගෙන යනවා වගේ පින්නතුනි අපිට මහා කුසලයක් සිද්ධ වෙනවා. ඉතින් සමහර වෙලාවට පින්නතුනි අපිට හොඳ ධර්මඥානයකුත් තියෙනවා. සමහර ඇත්තෝ ඉන්න හොඳ ධර්මඥානයක් තියෙනවා. හැබැයි ධර්මඥානයක් තිබුණාට මිත්‍යා දෘෂ්ටික අදහස් පින්නතුනි එයත්ව පිළිගන්නවා. ඒ අදහස් පිළිගන්නවා. තර්ක විතර්ක සහිතව ගලපලා පෙන්නකොට ඒව පිළිගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ කාලාමයන්ට දේශනා කරනවා කාලාමේනි තමන්ගේ දෘෂ්ටියට ගැලපෙනවා කියලා ඒ කාරණය හරි කියලා ගන්න එපා. මා දිට්ඨි නිජානක්කාන්තිකා ආදී වශයෙන් දේශනා කළේ. Taman දාගෙන ඉන්න දෘෂ්ටියට හරියනවා කියලා හරි කියලා නිගමනයකට එළඹෙන්න එපා. ඉතින් ඒක නිසා පින්නතුණි කල්පනා කරන්න ඕනේ අපිට අපේ ජීවිත ධර්මානුකූලව යම්කිසි අවස්ථාවක අපේ ජීවිතයේ කෙලෙස් අඩුවෙවි අඩුවෙවි යන ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ ආන්නේ ප්‍රතිපදාව අනුගමනය කරනකොට ඒ අනුගමනය කරන ඇත්තන්ට පින්නතුනි ක්‍රමානුකූලව තමන්ගේ නිර්වාණ අවබෝධය කරා යාමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඒක නිසා බොහෝ වෙලාවට අපි ධර්මයක් පුහුණු කරන්නේ පින්නතුනි වයස්ගත වුණාම තමයි ධර්මයේ පුහුණු කරන්නට යන්නේ. ඉතින් සමාහට බාහිර දේවල් දැන ඉගෙන ගන්නවා අපි අන්නේ දැන ඉගෙන ගත්ත දෙයින් ධර්මයේ තෝරන්ට ඊට පස්සේ සූදානම් වෙනවා. ඉතින් සමහරට අපේ තත්ත්වේ නිසා මාන්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි දැන් අවසාන කාලයේ මේ මොකද අනිත්‍ය භාවයට පත්වෙන උපාදාන ස්කන්ධ පංචකයක් උරුම කරගත් අපි පින්වතුනි ක්‍රමානුකූලව අපේ මරණය කරා මොහොතින් මොහොත ළඟා වෙනවා. ඉතින් එතකොට අපිට අවසාන කාලයේ මේ ධර්මයක් ගවේෂණය කරන්න සූදානම් වෙනකොට පින්වත්නි කාලය සීමාව අඩු වෙනවා. ආන්න එතකොට අර පහාරාද අසුරේන්ද්‍රයාට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි මේ අසුරයෝ මුහුදට ප්‍රිය උපදවන කාරණයක් තමයි මේ මහමුහුද එකපාරට ගැඹුරු වෙන්නේ නැහැ. මේ මහමුහුද ගැඹුරු වෙන්නේ ක්‍රමානුකූලව ටිකින් ටික ටිකින් ටික ගැඹුරු වෙවි යන්නේ. ආන්න ඒ වගේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසුරේන්ද්‍රේ ඒ වගේ තමයි මගේ මේ ධර්ම විනයත් ගැඹුරු වෙන්නේ ක්‍රමානුකූලව ගැඹුරට පුහුණු කරගෙන පුහුණු කරගෙන යන්න ඕනේ. සීල සමාධි ප්‍රඥා මාර්ගයේ ගමන් කරන්න ඕනේ. එකපාරටම පින්වත්නි අභිධර්ම පිටකේ ඉගෙන ගන්නට පටන් ගත්තට හරියන්නේ නැහැ. එකපාරටම පින්වත්නි විදර්ශනා භාවනාවෙන් පටන් ගත්තට හරියන්නේ නැහැ. ඒක නිසා පින්නතුනි මෙහි සීලේ ගරු කරන්න ඕනේ. ඒකත් සමහර දෘෂ්ටි පතරෝන ඇත්තන් පින්නතුනි සීලයෙන් වැඩක් නෑ. සීලය කියන්නේ වෘතයක් කිය. එහෙම පිටින්ම සීලේ සීලේ පින්නතුනි manussකම රැකගන්ට බුදුරජාණන් වහන්සේ අවම වශයෙන් ගිහියට පන්තිල් පද පහවත් රැකගන්ට කියලා කිව්වේ. එතකොට යම් කිසි කෙනෙක් කියනවා නම් නෑ සීලේ නැති වැඩක් නෑ. සීලේ රකින්න එකෙන් තේරුමක් නෑ. ඒක නිසා මේකේ සුළු දෙයයි නිවන් දකින්න තියෙන්නේ කියනවා නම් පින්වතුනි එහෙමනම් manussකමවත් රකින්නේ නැතුව කොහොමද නිවනක් ලබන්නේ ආන්න ඒක නිසා ඔක්කොටම කලින් මොකද පින්වතුනි ලෝකේ ජීවත් වෙන සෑම කෙනෙක්ම ආරක්ෂා කරගන්න ඕනේ උතුම් ගුණ ධර්ම පහක් තමයි පංචශීල ධර්මයෙන් සදාහන් වෙන්නේ ප්‍රාණඝාතයෙන් වළකින්න ඕනේ අනිත් අත්ංගේ දේවල් සොරකම් කරන එකෙන් වළකින්න ඕනේ. කාම මිත්‍යාචාරයෙන් වළකින්න ඕනේ. බොරු කියන එකෙන් වළකින්න ඕනේ. සුරාව, මද්ද්‍රව්‍ය, මත්පැන් පානය කරන එකෙන් වළකින්න ඕනේ. ඉතින් පින්නතුනි මේකත් ප්‍රතික්ෂේප කරනවා නම් මේ ප්‍රතික්ෂේප කරමින් දේශනා කරන ධර්මයන් ශ්‍රවණය කරලා මේක හරි කියලා යම්කිසි කෙනෙක් ග්‍රහණය කරනවා නම් ඒක නා පින්නතුනි මිත්‍යා දෘෂ්ටිය ග්‍රහණය කරපු කෙනෙක්. අවජ්ජේ වජ්ජ දස්සිනෝ වජ්ජේ චා වජ්ජ දස්සිනෝ මිච්ඡා දිට්ඨි සමාදානා සත්තා ගච්ඡanti දුක්ගතින් කියලා දේශනා කළේ. නිවැරදි දෙයක් පිළිගන්නේ පින්නතුනි වැරදි හැටියට. වැරදි දේ තමයි හරි හැටියට පිළිගන්නේ. මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙච්චි සත්වයෝ පින්නතුනි ගිහිල්ලා දුගතියේ උපදිනවා. සතර මහා පායේ උපදිනවා. නිරේම තමයි පින්නතුනි ගිහිල්ලා උපදින්නේ. ආන්න ඒක නිසා පින්නතුනි එහෙමනම් මෙන්න මේ ස්කන්ධ පංචකය පිළිබඳව යම් කිසි කෙනෙක් යම් විමසීමක් කරනකොට ආන්නේ විමසීම කරන කෙනාට තමයි මේ ස්කන්ධ පංචකයේ යථා ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ යම් කිසි කෙනෙක් මෙන්න මේ ස්කන්ධ පංචකය පිළිබඳව මේ තියෙන මේ කියන ආකාරයට තමන්ගේ දෘෂ්ටිය බැහැර කරගන්නවා නම් ඒ වගේම සැකය බැහැර කරගන්නවා නම් ආන්න ඒ කෙනා සක්කාය දිට්ඨිය දුරු කරගෙන අන්තිමට සෝවාන් මාර්ගඵලයෙන් තනසෙන්ට ඒ කෙනාට වාසනාව උදාපත් වෙනවා. ඉතින් ඒක නිසා පින්නතුනි මේ දෘෂ්ටිය කියලා කියන්නේ දික්ටි කියන අකුසල චෛතසිකය. දික්තිය කියන අකුසල චෛතසිකයට යටවෙච්චි තත්වයන්ට කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කියන එක තේරුම් බේරුම් කරගන්න හැකියාවක් නැහැ. ආන්න ඒක නිසා මේ තථාගත ධර්මය පින්නතුණි හොඳට විමසන්ත ඕනේ. හොඳට විමසමින් එහි ඒ තථාගත ධර්මයේ තමන්ගේ ජීවිතය සකස් කරගන්න ඕනේ, හැඩගස්වා ගන්න ඕනේ. ආන්න ඒක නිසා අපිට පින්නතුණි කවුරු කොහොම මොන විදිහට දෘෂ්ටි පතුරවමින් තම තමන්ගේ දෘෂ්ටි ඉදිරිපත් කළත් නැත්නම් ධර්ම දේශනා කුයි ආකාරයෙන් ඉදිරිපත් කළත් තම තමන් පින්නතුනි ප්‍රඥාව දියුණු කරගෙන ආන්නේ ධර්මයේ නිවැරදි භාවය වටහා ගන්නට උපකාර වෙන්න ඕන. ඉතින් ඒක නිසා සෑම කෙනෙකුටම උතුම් ප්‍රඥාව දියුණු කරගෙන තමන්ගේ සසර ගමන නිමා කරගන්නට හේතු වාසනා වේවා කියලා අපි මෛත්‍රියෙන් යුක්තව ආසත්හා චබුම්මඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං ආකාශත්හා චබුම්මඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාශත්හා ච බුම්මඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු මම් පරන්ති හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සංයුක්ත නිකායේ මහා දිට්ඨි සූත්‍රයේ ඇසුරෙන් එම උතුම් වූ ධර්මානුශාසනාව පවත්වා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ කූරටියාව මේගලෑව ශ්‍රී සම්බෝධි ආරණ්‍ය සේනාසනයේ අනුශාසක විනය හා අභිධර්මාචාර්ය පූජනීය මොන්නෑ කුලමේ ධම්මාලංකාර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ගරුතර ධර්ම දේශකයාණන් වහන්සේට නිර්වාණ ධර්මය අවබෝධ වීම පිණිස මෙම ධර්මානුශාසනාවේ කුසල බලය හේතු වාසනා වේවා. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණේ ආශිර්වාදේ සහ සියලුම දිවි රැකවරණුන් වහන්සේට ලැබේවායි අපි සාදු නදී ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. පින් කැමැති ඔබටත් පුළුවන්